තෙරුවන් සරණයි. අතහැරීම සම්බන්ධ දේශනාවක් තමයි අද අපි අරගෙන එන්නේ. අතහැරීම කියන එක අහලා තිබුණට ගොඩක් අය අතහරිනවා කියන්නේ මොකද්ද කියන එක ඇත්තටම හරියට තේරුම් අරගෙන නැහැ. මොකද ගොඩක් අය අතහරිනවා කියන එක තේරුම් අරන් ඉන්නේ අයින් කරනවා කියන අදහසෙන්. අතහැරීම තේරුම් අරන් ඉන්නේ අයින් කරනවා කියන එකයි. එන හැම දෙකේ තියෙන විශාල පරස්පර ගොඩක් දුරස් අර්ථ දෙකක්. සාමාන්‍යයෙන් අපි බොහෝ විට ඉෂ්ට නොවුණු ඉටු නොවුණු ආසාවන්ට බලාපොරොත්තු වලට බැඳිලා ඉන්නවා. මෙපමණ කාලයකට ළඟා කරගන්න බැරි වුණ බලාපොරොත්තු වලට අපි බැඳිලා ඉන්නවා. අපිට අවශ්‍ය වුණත් තවම ලැබුණේ නැති දේවල් වලට අපි බැඳිලා ඉන්නවා. එහෙම නැත්තම් අතීතයේ අපිට යම් කාලයකට හිමි වෙලා තිබිලා දැන් හිමි නැති දෙයකට අපි ආශ කරනවා. බැඳිලා ඉන්නවා. තවදුරටත් අපි ළඟ නැති දෙයකට අපි ආශ කරනවා. මෙන්න මේ ආසාව නිසා, ඒ කැමැත්ත නිසා අපි විඳවනවා. මොකද අපි හිතනවා ඒ දේ නැතුව එහෙම නැත්නම් ඒ පුද්ගලයා නැතුව ඒ අත්දැකීම නැතුව අපිට කවදාවත් සතුටින් ඉන්න බැරි වෙයි කියලා අපි හිතනවා. ඇත්තටම ඒක එහෙමයි කියලා අපි විශ්වාස කරන තාක්කල් අපිට සතුට වෙන්න බෑ. ඒ කියන්නේ ඒ මම ආසයි මම කැමති ඒ දේ මට ලැබිලා නැහැ මගේ ළඟ නැහැ ඒක ලැබුණොත් විතරයි මට සතුටින් ඉන්න පුළුවන්. මට සතුටින් මට සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා විශ්වාස කරන තාක්කල් කවදාවත් සතුටින් ඉන්න බෑ. මොකද අපිට මේ නොලැබුණු මේ දේවල් මත තමයි මගේ සතුට පදනම් වෙලා තියෙන්නේ කියලා මගේ සතුට ඒ මත්තේ තමයි රැඳිලා තියෙන්නේ. මගේ සතුට ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ ඒක මත කියලා මම විශ්වාස කරන තැනටම ඔන්න ඔබේ මනස ඔබේ හිත ඇවිල්ලා. ඒක නිකන් ප්‍රෝග්‍රෑම් වෙලා වගේ. ලොකු විශ්වාසයකට ඇවිල්ලා. ඒ ඒ දේ මත තමයි මගේ සතුට රැඳිලා තියෙන්නේ. මගේ සතුට පදනම් වෙලා තියෙන්නේ. ඒක නැත්තම් සතුටක් නැහැ කියන තැනට ඒ තරම්ම ඒක තදින් අල්ල ගන්න තැනට මනස ඇවිල්ලා. එතකොට මේ විශ්වාසය තියෙන වෙලාවට මේ වගේ විශ්වාසයක් මනසේ හැදිලා තියෙනවා නම් වෙන මොනතරම් දේවල් තිබුණත් අපි හිතනවා නෑ ඒක නෙමෙයි. මේ මට නොලැබුණු දේ ලැබුණා නම් තමයි මට සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. වෙන මොනවා තිබුණා වැඩක් මොකද අර නැති දේ ගැන ආසාව නැති දේ තිබුණා නම් සතුටින් ඉන්න පුළුවන් කියන වැරදි අදහස වැරදි විශ්වාසය නිසා වෙන මොනවා තිබුණත් ඒකෙන් සතුටක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම අපේ මනස මේ සමාජය විසින් අපේම දෙමව්පියන් විසින් සමහර විට අපේම ගුරුවරුන් විසින් මේ වැරදි තැනට ඇදලා දාලා තියෙන්නේ. උදාහරණයක් බලන්න අපිට පුංචි කාලේ ඉඳලා අපේ පවුල් වල අය දෙමව්පියෝ ගුරුවරු හැමෝම කියනවා සාමාන්‍ය පෙළ විභාගේ තමයි ලොකුම අභියෝගය ඒක පාස් වුණොත් නම් සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. ඔන්න ඉතින් අපි ওই ලණුව කාලා දහා දුක් ඉඳගෙන සාමාන්‍ය පෙළ පාස් වෙනවා. සාමාන්‍යල පාස් වුණාට පස්සේ ඒගොල්ලෝ මොනවද කියන්නේ? හරි. දැන් සාමාන්‍ය පෙළ හරි. දැන් උසස් පෙළ. උසස් පෙළ පාස් වුණොත් නම් ඔයාට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියනවා. ඔන්න ඉතින් අපි ඒ ලනුවත් කනවා. අර සාමාන්‍ය පෙළ පාස් වුණා කියන සතුට සතුටෙන් සෑහීමකටපත් වෙලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. අපිට තව අවුරුදු දෙකක් ආයේ දුකක් විඳින්න ඕනේ. මොකද උසස් පෙළ පාස් වුණොත් තමයි මට සතුටින් ඉන්න පුළුවන්. ඔන්න අපි හිතමු අපි උසස් පෙළත් පාස් වුණා කියලා. ඔන්න එතකොට අරගොල්ලෝ කියනවා නෑ. ඔබ කැම්පස් ගිහිල්ලා කැම්පස් එකට ගිහිල්ලා ඒකෙන් උපාධිය ගත්ත දවසට තමයි ඔන්න ඔබට සතුටින් ඉන්න පුළුවන්. ඉතින් අපි ඒ ලණුවත් කනවා. හා හොඳයි කියමුකෝ. ඔන්න ඒක පස්සෙත් යනවා. ඊට පස්සේ අපි උපාධිය ගත්තා. උපාධිය ගත්තාම කියනවා නෑ දැන් උකට ගැලපෙන හොඳ ජොබ් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ කියනවා නෑ දැන් හොඳ තැනකින් කසාදයක් බඳින්න ඕනේ. දැන් කියනවා නෑ හොඳට ජීවත් වෙන්න ගෙයක් ගන්න ගෙයක් හදා ගන්න ඕනේ වාහනයක් ගන්න ඕනේ. ඔන්න දැන් ඒකත් ගත්තා. ඊට පස්සේ කියනවා නෑ ළමයි හදාන්න ඕනේ. ඊට පස්සේ තමයි සතුටෙන් ඉන්න පුළුවන්. ඊට පස්සේ ළමයි හැදුවා කියමුකෝ. නෑ ඒ ළමයින් හොඳට උගන්වන්න ඕනේ. ඒ ළමයින්ට හොඳ ගෙවල් ටිකක් හදන්න ඕනේ. ඒ ළමයින්ට තැන්පතු ටිකක් හදන්න ඕනේ. එතකොට තමයි ඕන සතුටින් ඉන්න පුළුවන්. කවදද මේක ඉවර වෙන්නේ? අපි හැමදාම හැම කෙනෙක්ම මේ ලැබිච්ච දෙයින් සතුටු වෙලා ඉන්න කලාව ඔබට කොහෙන්ද කවුද උගන්වලා තියෙන්නේ? ඔබේ අම්මා තාත්තා උගන්වලා තියෙනවද මේ ලැබිච්ච දෙයින් සතුටු වෙන කලාව? ඔබේ ගුරුවරු ඔබට උගන්වලා තියෙනවද? ඔබේ යාළුවෝ, ඔබේ හිතවතුන්, මේ සමාජය, මේ ලෝකය ඔබට උගන්වනවද? ඒක නෑ. හැමෝම ඔබේ ඔළුවට ප්‍රෝග්‍රෑම් කළේ ඔබේ ඔළුවට දැම්මේ තියෙන දෙයින් සතුටු වෙන නෙමෙයි. හිත අස්සේ අලුත් ආසාවන් ඇති කරවලා ඒ ආසාව ලැබුවොත් තමයි ඒ ආසාවට අදාළ දේ ළඟා කරගත්තොත් තමයි සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ කියන එකක් අපි ඔළුවට දැම්මා. ඉතින් හැම කෙනාම මේ ලනුව පස්සේ තමයි යන්නේ. මේ උඟුල පස්සේ තමයි යන්නේ. ඒ නිසා අපිට කවදාවත් මේ තියෙන දෙයින් මේ ලැබිච්ච දෙයින් සතුටු වෙන්න බෑ. අපි උගුලකට අහු වෙලා. ඉතින් මේ උගුලක් මෙතන තව පැත්තක් තියෙනවා. මේ උගුලේ අපි මේ සතුටු වෙන්න කියලා අපි හොයන්නේ ඇත්තටම කාමවස්තුනේ. කාම සම්පත්නේ අපි සතුටු වෙන්න කියලා හොයන්නේ. හරි අපි හිතමු අපි හිතපු විදිහේ දෙයක් අපිට ලැබුණා කියලා මොකක් හරි කාමවස්තුවක්. අපි හිතමු අපි ආසයි අපි ආසයි හොඳ වාහනයක යන්න. ඉතින් අපි දහදුක් ඉඳලා ඉඳලා අපි හිතන විදිය වාහනයක් ගත්තා. අපි ඒ වාහනය ගත්තු වෙලාවට අපි කරන්නේ මොකද්ද දන්නවද? ඔබ ඔබේ හිත දිහා බලන්න. අපි මේ වාහනේ යද්දී ඇත්තටම ඒ ඒ කාමවස්තුව පරිහරණයේ සැප අපි විඳින්නේ අපේ මනස පයින්නවා. අනේ මේ වාහනේ ජීවිත කාලය දක්වාම පරිස්සම් කරගන්නේ කොහොමද? මේක කැඩුනොත් මොනවා කරන්නද? මේකට ඉන්ෂුරන්ස් දාන්න ඕනේ. මේකේ කොහරි සීරෙන්න බෑ. මේක මගේ දරුවන්ටත් මට එක එක ලබා දෙන්න තියෙනවා නම් මගේ අයටත් තියෙනවා නම් ඔන්න ඔය විදිහට ඔය වගේම තමයි අපි හිතමු අපි රසවත් කෑමක් හම්බුණා. අපි ඒ කෑම කනකොට ඒ ලැබිච්ච කෑමේ රසය ඒකේ තෘප්තිය ඒකේ සතුට භුක්ති විඳින්නේ නැතුව පුරුද්දට ඒක කන ගමන් මනසින් හිතනවා අනේ මට හෙටත් මේක කන්න තියෙනවා නම් හැමදාමත් මේ කෑම තියෙනවා නම් ඒකට මම මොකද්ද කරන්න ඕනේ මගේ දරුවන්ට මේ කෑම ටික දෙන්න දෙනවා නම් මගේ නෝනාට මගේ පවුලේ අයට මගේ ඥාතීන්ට ලබන අවුරුද්දට මුළු ජීවිත කාලෙටම මේක ලබා ගන්න මොකද්ද කරන්න ඕනි කියලා අපේ මනස වර්තමාන මොහොතෙන් පිට පැනලා අන්නර කියන පැතිකඩවල් ඔස්සේ දුවන්න පටන් ගන්නවා කෑමක කන්නේ පුරුද්දට වාහනේ යන්නේ පුරුද්දට ලබාගත්තු කාම වස්තුවවත් අපි විඳින්න දන්නේ නැහැ. ඇයි? එහෙම වෙන්න හේතුව තමයි මේ ලැබිච්ච දේෙන් අපිට සතුටු වෙන්න බෑනේ. අපි අපේ මනස ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන ලැබිච්ච දේෙන් සතුටු වෙන්න නෙමෙයිනේ. නොලැබිච්ච දෙයක් පස්සේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒක ගන්න. ඒ නොලැබිච්ච දේ ලැබුණ ගමන් ආයෙත් මනස පයින්නවා ආයෙත් නොලැබිච්ච දෙයකට. අර ලැබිච්ච දෙයින් භුක්ති විඳින්න සෑහීමටපත් වෙන්නේ සතුට විඳින්න අපි දන්නේ නැහැ. ඉතින් මෙන්න මේකට අපේ මනස ඇබ්බැහි වෙලා මේකට මනස ප්‍රෝග්‍රෑම් වෙලා මෙන්න මේ නොලැබිච්ච ආසාවන් නිසා නොලැබිච්ච අපි ආස කරපු දෙයක් නොලැබීම නිසා ඒ ඒ නොලැබුණු දෙයට අපි ආස කරන නිසා තමයි ඇත්තටම අපිව විඳවන්නේ. ඉතින් මේ මෙන්න මේ විතර්ක ටික නිසා එයාට අර වර්තමානයේ ලැබිච්ච කාමයවත් ඇත්තටම විඳින්න බැරුව යනවා. කවමදාවත් තියෙන දේ විඳින්න බැරි එක නිසා අපිට මොකක් හෝ නැති දෙයක් ගැන හිතලා අනේ ඒක තිබ්බනම් අපිට සතුට වෙන්න තිබුණනේ කියලා හිතලා නැති දුකක් අපි ඈඳා ගන්නවා. ඒ හින්දා විඳවනවා. ස්වභාවිකවම අපි ස්වභාවයෙන් මේ විශ්වාසයන් නිසා අපි දුක්ඛිත තත්වයකටපත් වෙනවා. අපි විසින් තමයි දුක ඇදලා ගන්නෙ. හැබැයි අපිට හැකියාව තියනවා මානවයාට හැකියාව තියනවා මේ නොලැබුණු දේ කෙරෙහි තියෙන බැඳීම ආශාව කෑදරකම තෘෂ්ණාව පෙරේතකම අතහැරලා දැනට තියෙන தત્ත්වය 100%ක් බාර ගන්න අපිට හැකියාව තියෙනවා දැනට තියෙන දේට ඒ විදිහට පවතින්නට ඉඩ හැරියම එතන අසීමාන්තික අපරිමිත විමුක්තියක් නිදහසක් උරුම වෙනවා. දැනට පවතින දෙයට ඒ විදිහට පවතින ඉඩ හැරලා ඒක බාරගත්තම අපිට නොලැබිච්ච දේ කෙරෙහි තියෙන ආසාව අතහැරලා දැනට තියෙන දේ 100%ක් බාරගත්තම මේ මනසට විස්තර කරන්න බැරි තරම් අසීමාන්තික නිදහසක් ලැබෙනවා. විශාල දුකකින් අපි නිදහස් වෙනවා. නිදහස් මනසක් උපදිනවා. අපේ ඔළුව උඩ තියාගෙන ඉන්න විශාල බරකින් නිදහස් වුණා වගේ හැඟීමක් අපිට දැනෙන්න ගන්නවා. අපි මෙන්න මේ බර මේ ඔළුවේ තියාගෙන ඉන්න මේ නොලැබුණු දේවල් වලට තියෙන ආසාව ඒක තිබුණා නම් මට සතුටු වෙන්න තිබුණා කියන මේ වැරදි අදහස අතහරිනකම් පැත්තකට දමනකම් අපිට කවමදාවත් දැනෙන්නේ නැහැ ඒකේ බර කොයිතරම්ද කියලා. ඒක අයින් කරපු දවසට දැනෙන සැහැල්ලුවට සමානුපාතිකව තමයි ඒ බර කොයිතරම්ද කියලා අපිට දැනෙන්න ගන්නේ. ඉතින් අපි මේ මනසින් තමයි ඇත්තටම මෙන්න මේ දේවල් වල එල්ලිලා ඉන්නේ. මේවා අල්ලගෙන ඉන්නේ මේ ආශාවන් වල. අපි අපේ හිතට හේතු ගන්නලා තියනවා ඒ ඒ ඒ දේවල් ඒ ඒ විදිහටම සිද්ධ විය යුතුයි. ඒ ඒ මම මම ආස කරන දේවල් ඒ විදිහටම සිදුවිය යුතුයි කියලා අපි ඒ මැත්තේ එල්ලිලා ඉන්නවා. අපිට ඒ නොලැබුණු දේවල් මැත්තේ නැහෙන්න ඕනි කියලා අපි අපේ හිතට හේතු ගන්නලා තියෙනවා. හේතුව තමයි අපි හිතනවා අපේ සතුට රැඳිලා තියෙන්නේ පදනම් වෙලා තියෙන්නේ ඒ නොලැබුණු දේවල් මැත්තේ කියලා. නොලැබුණු දේවල් මත තමයි මගේ ජීවිතේ සතුට තියෙන්නේ කියලා අපි හේතු ගන්නලා ඉවරයි. ඒක ඒක මැත්තේ නැහෙන්න ඕනි කියලා අපි හේතු ගන්නලා ඉවරයි. මේක තමයි දුකට හේතුව. නමුත් අපි අන්න ඒ සිතැඟියාව, අන්න ඒ සිතුවිල්ල අතහැරපු ගමන්ම ඔබ ඒ දුකින් නිදහස් වෙනවා. හරිම ලේසි. ඒ වගේම එතෙන්දී ඔබට තේරෙන්න ගන්නවා අපි ඒ ආස කරපු දේ නැති වෙනව නෙමෙයි. ඒකට අපේ හිතේ තිබුණ ආසාව නැති වුණ එක විතරයි වෙන්නේ. උදාහරණයක් අපි හිතමු අපි යම් දෙයකට ආසයි ඒක තාම ලැබිලා නැහැ මම හිතනවා මට ඒක ලැබුණොත් තමයි මට සතුටින් ඉන්න පුළුවන් කියලා. එතකොට ඒක නිසා මම දුකක් විඳිනවා. එතකොට මේ දුකෙන් අයින් වෙන්න අපි මේ නොලැබුණු දෙයට තියෙන ආසාව මනසින් අයින් කරනවා. එතකොට ආසාව මනසින් අයින් කරාට අර මම ආස කරපු වස්තුව නැති වෙන්නේ නැහනේ. ඒක තියනවා කොහේ හරි. ඒක නැති වෙන්නේ ඒක විනාශ වෙන්නේ නැහැ. ඒක ඒක නැති වෙනව නෙමෙයි. ඒක අයින් කරනව නෙමෙයි. ඒක දුරු කරනව නෙමෙයි. අපේ මනසේ තිබුණු ආසාව තමයි අපි ගත්තු වැරදි අදහස තමයි අපි අයින් කරන්නේ. ඒ සිතුවිල්ල අන්නේ වැරදි දෘෂ්ටිය විතරයි අපේ මනසින් අයින් වෙන්නේ. ඒ දේ නැතුව ඔබට සතුටින් ඉන්න බෑ කියන විශ්වාසයක් තිබුණා ඔබේ මනසේ. ඒක නැතුව මට කවදාවත් සතුටින් ජීවත් වෙන්න බෑ කියලා අන්න ඒ විශ්වාසය විතරයි නැති උනේ. ඒක ඔබට තේරෙන්න ගන්නවා. ඒ අදාළ දේ නෙමෙයි. ඒ විශ්වාසයයි නැති උනේ. ඒ විශ්වාසය අතහැරුණේ කියලා. ඒ වගේම අපේ මනසේ තිබුණා ඒ දේවල් නැතුව අපිට ජීවත් වෙන්න බෑ කියන හැඟීමක්. අපේ මනසේ තියෙනවා. ඒ දේවල් නැතුව අපිට ජීවත් වෙන්න බෑ කියන හැඟීමක් අපේ හිතාසේ තියෙනවා. හැබැයි එහෙම හැඟීමක් තිබුණට අපි ඒ දේවල් නැතුව ඒ ආස කරන දේවල් හෝ ඒ ආස කරන පුද්ගලයා හෝ ඒ ආස කරන අත්දැකීම හෝ නැතුව අපි මේ වෙනකම්ම ජීවත් වෙලා තියෙනවානේ. අපි හිතුවට මම ආස කරන දේ මට නැතුව මට ජීවත් වෙන්න බෑ කියලා හිතුවට අපි ඒවා නැතුවම තවමත් ජීවත් වෙනවනේ. අපි ජීවත් වෙලා තියෙනවා ඇත්තටම වෙලා තියෙන්නේ අපි සතුටින් ජීවත් වෙලා නැති එක විතරයි එකම ප්‍රශ්නේ. ජීවත් වෙන්න බෑ කිව්වට ජීවත් වෙලා තියෙනවා දැන් මෙතන මේ මොහොත වෙනකම්ම. අපි ආස දේවල් නැතුව, අපි කැමති දේවල් නැතුව. හැබැයි සතුටින් ජීවත් වෙලා නැහැ. එච්චරයි අඩුව, එච්චරයි වෙනස. අපි සතුටින් ඉන්න එක ප්‍රතික්ෂේප කරලා. අපි අසතුටින් ඉන්න එක තෝරගෙන තියෙනවා. අන්න අර අර වැරදි දෘෂ්ටිය නිසා, වැරදි විශ්වාසය නිසා සතුටින් ඉන්න එක බෑ. ඒක ඕන්නේ නෑ. ඒක කියලා ඒක අයින් කළා. මොකද අපි විශ්වාසයක් අරගෙන මම මේ ආස කරපු දේ මට තියෙනවා නම් විතරයි සතුටින් ඉන්න පුළුවන් නැත්තම් බෑ. ඒක අපි තමයි හදාගත්තේ. ඒ සතුටින් ඉන්න එක අයින් කළා අසතුටින් ඉන්න එකක් අල්ලගෙන ඉන්නවා. මොකද මම තීරණය කළා තියෙනවානේ මම කැමති දේවල් නැත්තම් මට සතුටින් ඉන්න බෑ කියලා. අපිට තේරෙන්නේ නෑ මෙන්න මේ දුක අපි විසින්මයි තෝරගෙන තියෙන්නේ කියන එක. අපි දැනටත් ජීවත් වෙන්න බෑ කිව්වට ජීවත් වෙලා තියෙනවා. සතුට විතරයි නැත්තේ. එතකොට අන්නේ සතුට ගන්න ක්‍රමේ තමයි ඔබට මේ කියා දෙන්නේ. ඒ දේවල් නැතුව වුණා වුණත් අපිට ඒ නැති දෙයට තියෙන ආශාව තමයි මේ දුක ගෙනල්ලා දෙන්නේ කියන එක අපිට තේරෙන දවසට අපිට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන දවසට තේරුණ දවසට ඒ ආශාව අතහරින්න අපේ මනසට ශක්තියක් එනවා. ඒ සිතුවිල්ල අතහරින්න මනසට ශක්තියක් එනවා. එතකොට මේ දේ දකින්න පුළුවන් ඉන්නේ ඇත්තටම සතිමත් වීම හරහා විතරයි. සිහියෙන් ඉන්නකොටයි ඉන්න කෙනෙකුටයි තේරෙන්නේ මොන උගුලටද මම මේ අහුවෙලා ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් හොඳට බලන්න මේ වගේ සිද්ධියකදී අපි මට සතුට නැත්තේ අහවලා නිසා අහවල් දේ නිසා කියලා අපි බාහිරටනේ ඇඟිල්ල දික් කරන්නේ මට මේ අහවල් දේ ලැබුණේ නැත්තේ අහවලා නිසා මට මේ අහවල් කෙනා ලැබුණේ නැස්සේ නැත්තේ අහවලා නිසා මට මේ අත්දැකීම ලැබුණේ නැත්තේ අහවලා නිසා අහවල් දේ නිසා කියලා අපි බාහිරට ඇඟිල්ල දික් කරනවා ඒ නිසයි මම මේ දුක් විඳින්නේ කියලා. ඉතින් සතිමත් කෙනාට මේ ඇත්ත ඇත්ත මොකද්ද කියලා තේරෙනවා. මම තමයි මේ පොට වරද්දගෙන ඉන්නේ කියලා. මගේ තමයි අවුල තියෙන්නේ. මම දුක් විඳින්නේ මගේ අවුලක් නිසා. මෙන්න මේ වැරදි අදහස වැරදි විශ්වාසය නිසා. මොකද්ද මේ මම ආස කරන දේ මට ලැබුණ නැත්තම් මට සතුටින් ජීවත් වෙන්න බෑ කියලා එකක් අපි හදාගෙන. හැබැයි මේක දැකපු කෙනාට තේරෙනවා අන්නේ අවුල නිසා අන්නේ වැරදි සිතුවිල්ල නිසායි මං දුක් විඳින්නේ කියලා එයාට හැකියාව එනවා මේ සිතුවිල්ල අතහරින්න. එතකොට එයා මේ සිතුවිල්ල අතහරින මොහොතේම අපේ මනසේ හිස් ඉඩක් නිර්මාණය වෙනවා. අර අර අපේ මනසේ තිබුණු බර අයින් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසාම විශාල සැහැල්ලුවක් අපේ මනසට එනවා. මනස නිශ්චල වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිශ්චල බව තුළ අපිට ජීවත් වෙන්න පුළුවන් හැකියාව එනවා. මතක තියාගන්න අපිට ජීවත් වෙන්න හැකියාව එන්නේ ඒ ඒ නිශ්චල ඒ සැහැල්ලු මනස තුල මනසත් එක්ක අපි ඒක පිළිගන්නවා නම් තමයි. ඒ తත්වය බාර ගන්නවා නම් තමයි. ගොඩක් අයට මේ සිතුවිල්ල මොහොතකට අයින් වෙනවා. මොහොතකට අයින් කරන්න පුළුවන් හැකියාව වෙනවා. මනස නිස්කලංක වෙනවා, සැහැල්ලු වෙනවා. හිතේ බරත් අයින් වෙනවා. ඒ වුණාට අර හදාගත්තු විශ්වාසය ආයෙ ඇවිල්ලා අපි ආයෙ අර අහුණු උගලට ආයෙත් යනවා. අර අහුණු උගලට ආයෙත් අහු වෙනවා. මොකද අපිට පිළිගන්න බෑ මේ නිශ්චල සැහැල්ලු මානසිකත්වය තුළ සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ තරමටම අපි දුකට කැමති. අපි දුකට ආසයි. මිනිස්සු කියනවා මං දුක් විඳින්න කැමති නැහැ කියලා. එහෙනම් ඇයි ඔබ දුක හිතන දේවල්ම කල්පනා කරන්නේ? අපි දුක් විඳින්න කැමති නෑ නෑ නෑ කිව්වට ඔබ චුට්ටක් බලන්නකම නේද ඔබ නිදහසේ තනියෙන් ඉන්න වෙලාවට මතක් කරන්නේම දුක හිතන දේවල් ටිකනේ. ඇයි එහෙනම් මතක් කරන්නේ? දැන් තේරුණාද ඔබ අහුවෙලා තියෙන උගුල? අපිට මේ සිතුවිල්ලක් අතහැරියාම මනසට සැහැල්ලුවක් එන බව සමායට අපි අත්දකිනවා. අත්දැකලා තියෙද්දිත් අපි අර පැත්තට තමයි ඇදින්නේ හේතුව අපේ මනස එච්චරටම මේ කෙලෙස් වලට වහල් වෙලා තියෙන්නේ. ඉතින් මේක දකින්න පුළුවන් වෙන්නේ සතිමත් මානසිකත්වයක් තියෙන කෙනෙකුට විතරයි. ඒ මනසේ ඇතිවෙන නිශ්චල සැහැල්ලුව බාරගත්තු දවසට බාර ගන්න පුළුවන් වුණු දවසට ඒ ඒ සැහැල්ලු මානසිකත්වය තුල ජීවත් වෙන්න පුළුවන් කියලා තේරුණු දවසට ඔබට සතුටින් ඉන්න කිසිවක් අවශ්‍ය නැහැ කියලා ඔබට තේරෙන්න ගන්නවා. අපි හිතුවට මට සතුටින් ඉන්න අරක ඕනි මේක ඕනි අරයා ඕනි මෙයා ඕනි අර එහෙම වෙන්න ඕනි මෙහෙම වෙන්න ඕනි කියලා හිතුවට මේක හරියටම අත්දකපු කෙනාට තේරෙනවා ඇත්තටම සතුටින් ඉන්න මේ කිසිවක් අවශ්‍ය නැහැ කියලා. ඒ කියන්නේ යාට තේරෙන්න ගන්නවා සතුට කිසිම දෙයක් මත පදනම් නොවන දෙයක් කියලා. කිසි දෙයක් මත නෙමෙයි සතුට තීරණය වෙන්නේ. මේක ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ බාහිර කිසිවක් මත කියලා දැනෙන්න ගන්නවා. ඒ අතහැරීම තුල මනසේ සැහැල්ලුවක්, හිස් බවක්, විවේකයක් මතුවෙන්න ගන්නවා. අන්න ඒ මානසිකත්වයම අන්න ඒ මනසම අන්න ඒ මානසිකත්වයම සතුටට ආරාධනාවක් වෙනවා. අතහැරීම තුළ ඔබේ මනසට සැහැල්ලුවක් එනවා හිස් බවක් විවේකයක් අන්න ඒ මානසිකත්වයම සතුටට ආරාධනාවක්. එතනම සතුට හට අරගෙන ඉවරයි. ආයේ මේ සතුට කියන එක අලුතෙන් ගන්න තියෙන දෙයක් නෙමෙයි. ඔබේ මනසේ අර තියෙන වැරදි අදහස අත්හරිනවත් එක්කම මනසට අත්හැරීමම සතුට තමයි. ඒ අත්හැරීම තුළ තමයි ඔබට නිදහස කියන එක එන්නේ. එතකොට ඔබට තේරෙන්න ගන්නවා මේ හිරගය නිර්මාණය කරගෙන තියෙන අපිමයි කියලා. තමන්මයි කියලා. අපි හිතුවට මේක බාහිර දෙයක් නිසා වුණා කියලා ඇත්තටම නැහැ. ඔබට තේරෙන්න ගන්නවා මේ අපිමයි මේක වරද්දගෙන මේ සිරගිය නිර්මාණය කරගෙන තියෙන්නේ කියලා. මොකද සාමාන්‍යයෙන් අපි හිතන්නේ අපිට දුක් දුන්නේ බාහිර කෙනෙක් අරයා මෙයා අරක මේක හින්දා කියලා අපි පිටතරනේ චෝදනාව දෙන්නේ. නමුත් ඒක තමයි අපිට වැරදුණු තැන කියලා අපිට තේරෙන්න ගන්නවා. ඇත්තටම මේ ලෝකේ කවදාවත් කාටවත්ම බෑ අපිට දුකක් දෙන්නත් අපිට සතුටක් දෙන්නත්. ඇත්තටම අපි මේ උගුලට අහුවෙන්න තරම් අපි මෝඩයි. ඒ මෝඩකම තියෙන තාක්කල් ඔබට සතුට හොයාගන්නවා කියන එක හීනයක් විතරයි. අපි මේ උගුලට අහුවෙනවා මොකද මට දුක දෙන්නෙත් මට සතුට දෙන්නෙත් බාහිරෙන් කියලා හිතාගෙන ඉන්න එක තමයි උගුල. ඒකට අහුවෙන්නේ අපි මෝඩකම හින්දා. මේ මෝඩකම තියෙන තාක්කල් ඔබට සතුට හොයාගන්න ලැබෙන්නේ නැහැ. හීනයක් විතරයි. ඉතින් ඔබට අවශ්‍ය නම් නිදහස, ඔබට අවශ්‍ය නම් සතුට අතහැරීම විතරයි කරන්න තියෙන එකම දේ. මොන අතහැරීමද මේ අහවල් දේ නැතුව මට සතුටින් ඉන්න බෑ. මේ අහවල් කෙනා නැතුව මට සතුටින් ඉන්න බෑ. මේ අහවල් සිද්ධිය නැතුව මට සතුටින් ජීවත් වෙන්න බෑ කියන වැරදි අදහස වැරදි මතය තමයි ඔබ අතහරින්න තියෙන්නේ. ඒ අදහස අත්හැරපු ගමන් ඔබට සතුට කියන එක උරුම වෙනවා. ඉතින් මේ අතහැරීම කියන එක සාර්ථක කරගන්න නම් ඔබ ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණයක් තියෙනවා. ඒ තමයි සතිමත් වීම. සතිමත් වීම හරහා තමයි අතහැරීම කියන එක සාර්ථක වෙන්නේ. අතහැරීම කියන එක ක්‍රියාවත් කරන්න පුළුවන් වෙන්නේ සතිමත් වීම හරහා විතරයි. තෙරුවන් සරණයි.